ඊළඟට අනෝ නවගම මහත්මයා සංසාරණයි සංසාරණයි සංසමේ දුක්ඛ ලක්ෂණ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපි මේ ඒක හද ප්‍රගුණ කරනකොට උදාසීන ගතියක් ඇති වෙන්න පුළුවන් නේද සංස ප්‍රඥාව වඩන්න ගිහිල්ලා අපිට ඔව් ඇත්තටම ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන වැටහෙනකොට ඒතනත්තා සැබවින්ම මේක අත්තර දාන තැනකට යන්නේ. ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ, ඒ කියන්නේ ත්‍රිලක්ෂණ ප්‍රඥාව තුල පුළුල් වශයෙන් පැතිරෙන්න දෙයක් නැහැ. ඒක නිෂේධ කරන තැනටයි ඒක ප්‍රධාන වශයෙන් ඉලක්ක අර හේතුඵල ප්‍රඥාව ඊළඟට අනන්‍ය ලක්ෂණ දක්නා වූ ප්‍රඥාව ඊළඟට අර මේ ප්‍රත්‍ය වශයෙන් දකින සූවිසි ප ဋ ාණ වශයෙන් දකින ඒ ඒ ලක්ෂණය ඊළඟට ප්‍රභේද වශයෙන් වෙන්කොට බෙදා දක්වන ගතිය. එතකොට මේවා තමයි ප්‍රඥා වෘද්ධියට හේතු ඒ ඒවා තුළින් තමයි ප්‍රඥාවේ විවිධ ප්‍රභේද ගොඩනැගෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥෝනේ. උන්වහන්සේ සර්වඥෝනේ ත්‍රිලක්ෂණ ප්‍රඥාවෙන් නෙමෙයි. ත්‍රිලක්ෂණ ප්‍රඥාව රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් පසේ බුදුරජාණන් වහන්සේලාටත් උන්වහන්සේ මේ හැම දෙනාගේම ත්‍රිලක්ෂණ ප්‍රඥාව එකයි. මොකද ඒක අනිත්‍ය නම් අනිත්‍යම තමයි. ආයේ ඒකේ වෙන මේ අහවලා අනිත්‍ය දැක්කට වඩා මෙයාගේ මේ තනත්තා අනිත්‍ය දැකපු එක ඊට වඩා පුළු එහෙම කියන්න දෙයක් නැහැ ඒ ලක්ෂණය දැක්කට පස්සේ එතනින් කෙලින්ම નિસරු බව. ඒ નિસරු බව දැක්කට පස්සේ කෙලින්ම අතහරින එකයි කරන්නේ. දැන් අපි හිතමු දීපංකර පාදමූලයේදී මහබෝසතාණන් වහන්සේට සුමේද තාපසතුමාට අවශ්‍ය නම් නිෂේධ කරන්න තිබ්බා. ඒ කියන්නේ ත්‍රිලක්ෂණ ප්‍රඥාව අවදි කරලා බෝධිපාක්ෂික ධර්ම අවශ්‍ය මට්ටමට අවදි කරලා මේක නිෂේධ කරන්න පුළුවන් මට්ටමකට මනස පුහුණු වෙලා හැබැයි එතනට ගිය නෑ උන්වහන්සේගේ පැතුමත් එක්කලා අර සංස්කාර වශයෙන් මේ මේ ධර්ම හට ගන්න හැටි විකාර වශයෙන් විකෘති වෙන ආකාරය ඊළඟට ලක්ෂණ වශයෙන් පෞද්ගලික ලක්ෂණ සහ මේ පොදු ලක්ෂණ වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය ඊළඟට නිර්වාණ මේක ਸਰව සම්පූර්ණයෙන් නිෂේධ කරන ආකාරය ඊළඟට ප්‍රඥප්ති මේ හැම පැත්තකින්ම දකිමින් වඩා වඩා පුළුල් විදිහට අධ්‍යයනය කළා විනා අර ත්‍රිලක්ෂණ ප්‍රඥාව කියන තැනට ඍජුව ඉලක්ක උනේ නැහැ ඍජුව ඉලක්ක වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ අනිත් පැති ඔක්කොම යටපත් කරලා එතන මතු කරලා දකිනකොට ආයේ තව දුරටත් මේක පැවැත්වීමේ වැදගත්කමක් පේන්නේ නැහැ හැබැයි බෝසත්වරු එහෙම කරන්නේ මොකද උන්වහන්සේලා ඒක නොදැන නෙමෙයි. ඒක નિસරු බව දකිනවා. දැක්කා උනාට උන්වහන්සේලාගේ ප්‍රාර්ථනාවත් එක්ක බොහෝ දෙනෙකුට උපකාර කිරීමේ මහා කරුණාව. මහා කරුණාවේ ප්‍රමාණයට උන්වහන්සේලාට මහා ප්‍රඥාවක් තියෙනවා. එතකොට ඒක නොදැන යන ගමනක් නෙමෙයි. මේක નિસරුයි කියලාත් දන්නවා. හැබැයි નિસරු උනාට මහා කරුණාව විසින් උන්වහන්සේලා පොළඹවනවා. මේ નિસරු ධර්මය පවත්වාගෙන යමින් වැඩි දෙනෙකුට යහපතක් කරනවා. ඉතින් ඒ සම්මා සම්බුද්ධත්වයට නොයන කෙනෙකුට එහෙම පොළඹවීම සාධකයක් නැහැ. සාධකයක් නැති නිසා එතනත්ත ත්‍රිලක්ෂණ ප්‍රඥාව අවශ්‍ය ප්‍රමාණයට අවදි වෙච්ච ගමන් මේක අතහැරලා දානවා. එතන ඒ උදාසීන බව අනිවාර්යෙන් ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ නැත්නම් එතන හැබෑවට ත්‍රිලක්ෂණ ප්‍රඥාව වැඩිලා නැහැ. උදාසීන බව කියලා කියන්නේ මැලි බව කියන එක නෙමෙයි. උදාසීන බවක් හැටියට අපට තීන මිද්දයක් උපදිනවා නම් අලසකමක් උපදිනවා නම් එතන තියෙන්නේ නිවැරදිව ධහම දැකීමක් නෙවෙයි. දැන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි බොහෝ අන්‍ය තීර්ථකයින් ළඟට යන ශ්‍රාවකයෝ රාජරාජ මහා මාත්‍යවරු පවා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා ඒ ප්‍රභූවරු විශේෂයෙන් බුදුහාමුදුරුවන්ට ප්‍රසාදය පළ කරපු එක් කරුණක් තමයි ස්වාමීනි අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේක දුකයි දුකයි කිය කිය ඒගොල්ලොත් දුකේම ගිලිලා දත් ටික මදින්නේ මූණ හොදන්නේ කෙස් කපන්නේ හැඩපළු ගෙතිලා ඊළඟට මල මූත්‍ර හරියට බැහැර කරගන්නේ ඇඳුමක් අඳින්නේ නහර ඉලිප්පිලා ළඟින් යන්නට බෑ දුගඳ හමනවා ඇස් දෙකක් කරලා බලන්න බෑ මේව හැරෙම අප්‍රසන්න තත්ත්වෙන් දුක දුක කියලා ඒගොල්ලෝ දුකේ ලගිනවා තථාගතයන් වහන්සේ සහ තථාගත ශ්‍රාවකයන්ගේ අපි දකින විශේෂත්වය තමයි මේක දුකයි කියන බව අවබෝධ කරගෙන උන්වහන්සේලා ප්‍රසන්නව ජීවත් වෙනවා. මේක අනිත්‍යයි කියලා දැනගෙන අනිත්‍ය නිසාම සතුටින් ජීවත් වෙනවා. ඇයි මේක අනිත්‍ය නිසා ගැටෙන්න දෙයක් නැහැ. ඇයි මේ ගැටුමත් අනිත්‍යයි. හොඳට තිබුණත් ඒකත් අනිත්‍යයි. ඉතින් ඒ නිසා 아무තුවෙන් ආයේ මේක ආස්වාදනය කරන්න තරම් දෙයක්වත් නැහැ. ඒ වගේ ප්‍රතික්ෂේප කරන්න දෙයක්වත් නැහැ. එනිසා උන්වහන්සේලා මේක ස්වභාවිකව හටගත්තු දේ අවසාන වෙනකන් සන්තෝෂෙන් ජීවත් වෙනවා. එතකොට ඒක අවබෝධ කරලා නැති අය අවබෝධ කර ගැනීම සඳහා උත්සාහයෙන් ජීවත් වෙන අවබෝධ කරගත්තු අය අවබෝධ කරගත්තු නිසා ඒ ගැන ගැටෙන්න හැපෙන්න ඇලෙන්න බැඳෙන්න දෙයක් නැති නිසා උන්වහන්සේලා ජීවත් වෙනවා සැහැල්ලුවෙන්. එතකොට අනිත් අයට යම්කිසි උපකාරයක් කිරීමේ අරමුණක් අපි සතුව තියෙනවා නම් ඒ උපකාරය විසින් තමයි අපිව සක්‍රිය කරලා අවශේෂ කටයුතු වල නිරත කරවන්නේ. එහෙම නැතිනම් අපිට එතනින් එහාට ප්‍රඥාව තුලින් ඇතිවෙනා වූ උපේක්ෂා සහගත බව. ඒකට ඒක සංස්කාර උපේක්ෂා අපිට ඇති වෙනවා. හැබැයි ඒක වෙනයි ඒ නිසා ඇතිවෙන උදාසීන බව. ඒක අලසකමක් හැටියට තීන මිද්දයක් හැටියට නිකන් වර්ජනයක් හැටියට මොකක්වත් කරලා වැඩක් නැහැ එකක්වත් වැඩක් නැහැ ඔක්කොම අනිත්‍යයි. එතන තියෙන්නේ දහම වටහා ගැනීම නෙමෙයි අර සර්පයා වලිගෙන් අල්ලා ගත්තා වගේ වැඩක් තමයි එතනයි. ඒ නිසා ඒ දෙක දෙක. හැබෑවට ත්‍රිලක්ෂණ ප්‍රඥාව වැඩුණොත් ඒතනත්තාට සංස්කාරයන් පිළිබඳ ගැඹුරු උපේක්ෂාවක් අවදි වෙන්නේ. ඇලීම් ගැටීම් නැහැ. එතන උදාසීනයි කියලා කියන්න බෑ. හැබැයි එක්තරා පැත්තකින් උදාසීනයි කියන්න පුළුවන්. මොකද උන්වහන්සේට මේක සංස්කරණය කරමින් ඉදිරියට පවත්වාගෙන යාම ගැන උන්වහන්සේ උදාසීනයි. ඒ අර්ථයෙන් උදාසීනයි කියන්න පුළුවන්. හැබැයි ඒ උදාසීන බව කියන්නේ සංස්කාර ධර්මයන් පිළිබඳ ජවයක්. දැන් අර රහතන් වහන්සේට උපදින සිත් වලට කියනවනේ ක්‍රියාසිත කියලා. ඒයිද ක්‍රියාසිත වෙන්නේ ක්‍රියාව සිදු කිරීම මාත්‍රය පමණයි. ඉන් එහාට විපාක ඇති කරමින් මේක සංස්කරණය කිරීමේ ජවයක් එහි නැහැ. ඒ නිසා උදාසීනයි. ඒ අර්ථයෙන් උදාසීනයි කියන්න පුළුවන්. එහෙම නැතුව තීන මිද්ධය අලසකම එහෙම නැත්නම් එපා වීම අප්පිරියා දැන් ඔන්න ඒ නිසා තමයි මම නිතරම කියන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියන ගාථාව සිංහලට පරිවර්තනය කරන්නේ අත නිබ්බින්දති කියන එක එකල්හි දුකෙහි කලකිරේ කලකිරේ කියන වචනේ එච්චර සුදුසු නැහැ කියලා අපි නිතර යෝජනා කරන්නේ ඒකයි. ඒක ඉස්සර ඒක හරි වෙන්න පුළුවන්. නමුත් දැන් භාවිතයත් එක්ක කලකිරේ කිව්ව ගමන්ම අර ඔය කියන විදිහට නිකන් එපා වෙලා පැත්තකට දාලා අන්නේ ගතිය. ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ ඒකට ඊට වඩා ගැළපෙනවා අද කාලේ හැටියට ඒ නිබ්බින්දති කියන වචනේ සංස්කෘත පාඨේ නිර්වින්දති කියන්නේ විඳින්නේ නැහැ. ඒතර විඳින්නේ නැති බව නිසා උපේක්ෂාවක් තියෙන. ඒ නිසා නිෂ්ක්‍රීය බවක් තියෙන. එනිසා උදාසීන බවක් තියෙනවා. හැබැයි ඒ උදාසීන බව අර කියන හීන මිද්දේ නිසා, කලකිරීම නිසා, එපා වීම නිසා ඇතිවෙච්ච එකක් නෙවෙයි. මේ දෙක වෙන් කරලා අපි පරිස්සමෙන් හඳුනා ගන්න. ඒ වගේම අර අපි මුලින් කිව්වා වගේ මේ ප්‍රඥාවේ වර්ධනය, පුළුල් බව, અભිවෘද්ධිය. දැන් රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ ආයේ මොකක්වත් එතනින් හැට වැඩෙන්නේ නැහැ. එතනින් හැට සංවර්ධනයක් නැහැ. සියල්ල නිෂ්ක්‍රීය වෙනවා. ඒක ඒ ඒ මොකද මේ වඩවන්න තියෙන සංස්කාර ධර්මනේ. සංස්කාර ධර්ම වල මේ නිස්සාරත්වය දැක්කන් පස්සේ ආයෙතනින් එහාට ඒ සංස්කාර වඩවන්න උත්සාහ කරන්නේ එතකොට බෝසතාණන් වහන්සේ ඒක කරන්නේ යම් අරුතක් ඇතුව. බෝසත්වරයාට තියෙනවා විශේෂ ඉලක්කයක්. මේක දිගින් දිගට පවත්වාගෙන નિසරුණත් පවත්වන කුමකටද බොහෝ දෙනාගේ යහපත පිණිස. ඉතින් ඒ නිසා එතන ක්‍රීය ගතියක් ඇති වෙන්නේ නැහැ රහතන් වහන්සේගේවත් එහෙම නැත්නම් අවබෝධය ලැබු කෙනෙකුගේ එතන ක්‍රියාත්මක වෙනවා හැබැයි ක්‍රියාත්මක වෙන්නේ රහතන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ මේක නිෂේධ වෙනකන් සැහැල්ලුවෙන් පවතිනවා රහත් වෙන්නට යන කෙනා රහත් වීම සඳහා වෑයම් කරනවා එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ කෘත්‍ය කිරීම සඳහා සක්‍රියව පවතිනෝ බෝසත් අවදීදී වුණත් මේක નિසරණයි කියලා දැනගත්තට පරමාර්ථයත් එක්ක උන්වහන්සේ බැඳී පවතිනවා දැන් මිහිඳු මහරහතන් වහන්සේ වගේ ගත්තන් පස්සේ උන්වහන්සේලා අරහත්ත්වයටපත් වුණා ලංකාවට ඇවිල්ලා කොච්චර දේවල් කළාද වෙන්නම සංස්කෘතියක් ගොඩ නැගුවා ගොවිතැන් කරන හැටි ද අක්ෂර කලාවද සියලු ශිල්පද මේ සියල්ල මෙහි ස්ථාපිත කළා ඒතර උදාසීන කෙනෙකුට එහෙම කරන්න බෑ. නිෂ්ක්‍රීය කෙනෙකුට එහෙම කරන්න බෑ. අක්‍රීය කෙනෙකුට එහෙම කරන්න බෑ. ඒක උන්වහන්සේ රහතන් වහන්සේන. මේවා નિසරු බව දකිනවා. નિසරු බව දැක්කට මේක හේතු ප්‍රත්‍ය වශයෙන් කලමනාකරණය කිරීම තුළ තමයි අන් අයගේ විමුක්තියට මඟ පාදන්න පුළුවන්. අන් අයත් ඒ දැක්මට ගේන්න පුළුවන්. එතකන් කරන්න වැඩ කොටසක් තියෙනවා. ඒ නිසා සාසනික ප්‍රතිපදාව තුළ අපිට වැඩ දෙකක් තියෙනවා. තමන් අවබෝධය සඳහා ක්‍රියා කිරීම සහ අන් අයගේ අවබෝධයට සහාය වීම. එතකොට මට වැටහෙනවා නම් මේක පළක් නැහැ කියලා එතෙන්දී අතහැරලා දාන්නට පුළුවන්. හැබැයි අනික් අතට තේරෙනවා නම් මේක පවත්වාගෙන ගියොත් අනිත් අයට යහපතක් වෙනවා කියලා નિસර්ගව දැනගෙන පවත්වන්න පුළුවන්. ඒකයි ඔය ඉතින් ඉස්සෙල්ලත් අර අපේ අත්දැකීමකුත් අපි කිව්වේ පැවිදි වෙච්ච මුල් කාලේ අවුරුදු 14න් මම පැවිදි වෙනකොට පැවිදි වෙලා මගේ ලොකු ඉලක්කයක් තිබුණා හොඳට ඉගෙන ගන්න ඕන විභාග පාස් කරන්න ඕන ආචාර්ය උපාධිය දක්වා ඉගෙන ගන්න ඕන පිටරටකට ගිහිල්ලා එතකොට උගතෙක් වීමේ ප්‍රසිද්ධ කෙනෙක් වීමේ අපේක්ෂාවෙන් අධ්‍යාපනය කරගෙන ගියා අවුරුදු 20 වගේ වෙනකොට මට දැනෙන්න ගත්තා ඒකෙන් නිකන් කෙලස් වැඩෙනවා විතරයි සංඥා සංඛාර වැඩෙනවා විතරයි ඒක නිවන් මඟ නෙමෙයි ඒක සම්පූර්ණයෙන්ම අතහැරලා දැම්මා අතහැරලා දාලා මට ඕන උනේ මනස සමබර කරගෙන පැවිද්දෙක් හැටියට සතුටින් සැහැල්ලුවෙන් කොහොමද ජීවත් වෙන්නේ. ඒක සොයන්නට මම අවුරුදු 13ක් විතර තැන් තැන්වල ඇවිදින්මින් ගුරුවරු හොයමින් එහෙම උත්සාහවත් වුණා. ඊට පස්සේ ටිකක් මනස සමබර කරගන්න හැටි තේරුම් ගත්තට පස්සේ මට ඕන වුණා ඒ දේ ලෝකෙට කියා දෙමින් අන් අයටත් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කොහොමද මඟ පෙන්න. ඉතින් එහෙම කරන්න යනකොට ඒගොල්ලෝ බලනවා අපිට තියෙන සුදුසුකම මොකක්ද කියලා. ඒක කියා දෙන්න. එතකොට අපි රහත් වෙලා ඇවිදින් මේක කිව්වත් වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ මට්ටමින් ඒගොල්ලන්ට මේ මිම්මට අපි හරියන්නේ නැත්තම්. ඉතින් එතනදී තමයි මට නැවත සිහිපත් වුනේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා හැටියට උපදින්නත් කලින්ම තමයි කුලය පලක් නැහැ කියලා කියන්න නිවන් දකින්න කුලය වැඩක් නැහැ කියන්න උන්වහන්සේ ඉහළම කුලය තමයි තෝරගන්නේ. එතකොට මේ සියල්ල අතහරින්න උන්වහන්සේ සංසාරයෙන් ප්‍රාර්ථනා කරගෙන තමයි බිරිඳ දරුවෝ අරගෙන එන්නේ. එතකොට මේ රජකම අතහැරලා දාන්න උන්වහන්සේ රජපෞල තමයි තෝරගන්නේ. මේ විදිහට උන්වහන්සේ ඉහළින්ම ආපු නිසා උන්වහන්සේට ලෝකයාගේ අන්නයගේ සිත් සතන් වෙනස් කරන්න ලොකු බලපෑමක් කරන්න සමාජය විසින් වැදගත්යි කියලා හඳුනා ගන්න මිනුම් දණ්ඩු හැම එකක්ම උන්වහන්සේ පාවිච්චි කරා. දැන් ජේසුස් වහන්සේ කියන්නේ සමාජය ශෝධනය කරන්න උත්සාහ කරපු කෙනෙක්. උන්වහන්සේට ඒක කරගන්න බැරි වුණේ ඇයි? අර පල්ලෙහා මට්ටමින් ගවලනේ ඉඳලා ඇවිල්ලා ප්‍රාථමික මට්ටමින් ගිහිල්ලා සමාජයේ යමක් කරන්න හැදුවට මිනිස්සු ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ මොකද ඒගොල්ලන්ගේ මින්නේ හැටියට ඒක තරම් උසස් තත්වයක් නෙමෙයි. එතකොට විනාශ කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් බෝසතාණන් වහන්සේට අච්චර කාර්යයක් කරන්න පුළුවන් උනේ يعني බෝසත් චරිතයේ යේසු චරිතයේ සංසන්දනය කරනවා නෙමෙයි බෝසත් චරිතය කියන්නේ සුවිශේෂ පරිපූර්ණ චරිතයක්. එතකොට ඒ මට්ටමට සාමාන්‍ය කෙනෙකුට එන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපිට මෙතනදි තේරෙනවා ඒ සාධක බැලුවෙන් පස්සේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනකොට අර සමාජය විසින් හඳුනා ගන්නා මින්මට අනුගතව අපි ලෝකෙට දේවල් දෙන්න ගියොත් විතරයි දෙන්න පුළුවන්. අන්න ඒ සඳහා නොයදගත් දේවලුත් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අකුසලය වුණත් ඕන වෙනවා කියන එකක් නෙමෙයි එතනින් කියන්නේ. වැරද්ද වුණත් කරන්න කියන එක නෙමෙයි. යහපත් දේ හැබැයි සරු නැහැ කියලා දන්නවා, වැඩක් නැහැ කියලා දන්නවා. හැබැයි යම් දෙයකට අවශ්‍ය නැහැ. ඒක මෙවලමක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි නැවත වසර 33 වගේ වෙනකොට යලිත් අපි ශාස්ත්‍රීය අධ්‍යාපනයට යොමු වුණේ. ඉතින් ඒක කොච්චර ඒකෙන් යහපතක් කරන්න පුළුවන්ද කියන එක එතනට ආවට පස්සේ අපිට වැටහෙන්න ගත්තා. එදා කිව්ව දහම් කරුණම තමයි අද කියන්නේ. 아무තු දෙයක් නැහැ. එතකොට අපි දිනෙන් දින දේවල් ගැන හිතනකොට ප්‍රඥාව වැඩෙනකොට අත්දැකීම් වැඩෙනකොට ඒ මත යම් පරිණත බවක් ඇති වෙනවා. ඒක PhD එක නිසා ඇති වෙන එකක් නෙමෙයි. ඒක අපි ඒ ධර්මවල ප්‍රායෝගිකව යෙදෙන යෙදෙන ප්‍රමාණයට. නමුත් මේ යෙදෙන ප්‍රමාණය තුල අපි ඇති කරගන්න පරිණත භාවය ලෝකයට ඒත්තු ගන්නන්න අර මෙවලම අපට උදව් අන්න ඒ වගේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වය දකින්නට ඕන. නමුත් ලෝකයට යහපතක් කිරීම සඳහා අපට ඒක මෙවලමක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒකත් ප්‍රඥාවේ එක්තරා ස්වરૂපයක්. ඒ හේතුඵල වශයෙන් දේවල් සියල්ලක් සිද්ධ වෙන්නේ. ඒතොර එතනට මේ මේ හේතු අදාළ නම් ඒකයි අර මම පෙර දිනකත් කිව්වේ දැන්. අසුචි කියන්නේ මල මුත්‍ර කියන්නේ වැදගත් දෙයක් නෙමෙයි. හැබැයි සර්ප විස වෛද්‍යවරු පාවිච්චි කරන එක විස නසන ඖෂධයක් හැටියට. බුදුරජාණන් වහන්සේත් මහා විකට භෝජනයේ හැටියට දක්වලා තියෙනවා. හදිසියේ සර්පෙක් දෂ්ට කළොත් වෙන බෙහෙතක් කරන්න කෙනෙක් නැත්තම් මල මූත්‍ර අලු මැටි එකට අනලා ගුලියක් හදලා අනුභව කරන්න. ඒක විසනසන ඖෂධයක්. එතකොට දැන් අසුචි වලින් මල මුත්‍ර වලින් විසනසනවයි කියලා අපේ මල මුත්‍ර ඔක්කොම ගොඩ ගහගෙන මළුවල පුරවගෙන අල්ලපු ගෙදර ඒවත් හොරකම් කරලා ගෙනත් තියාගන්න තරම් ඒවැ වැදගත්කමක් නැහැ. වැදගත්කමක් නැති බව දකිනවා નિસරු බව දකිනවා. හැබැයි එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් ඒ ප්‍රයෝජනේ අවශ්‍ය තැනදී ගන්න. ඒකත් ප්‍රඥාවේම එක්තරා ලක්ෂණයක්. ඉතින් ඒ නිසා ප්‍රඥාව තුළ කිසි විටකත් නිෂ්ක්‍රීය වෙන්නේ නැහැ. අර යම්කිසි උපේක්ෂා සහගත බවක් ඇති වෙනවා. නැවත නැවත සංස්කාර වර්ධනය කිරීම වශයෙන් ක්‍රියා කරෙන්නේ නැති නිසා එතන උදාසීනයි කියලා කියන්න පුළුවන්. නමුත් ඒක තීන මිද්දේ හෝ එපා වීම හෝ එහෙම නැත්නම් කලකිරීම හෝ ඒබඳු කාරණයක් නෙමෙයි එතන තියෙන්නේ. එහෙම තත්වයක් ඇති වෙනවා නම් ඒක ප්‍රඥාව නෙමෙයි අර අපි මුලින් කිව්වා වගේ සර්පයා වලිගෙන් අල්ලා ගත්තා වගේ අද කාලේ බොහෝ දෙනා වැඩවලින් මගහරින්නට, දේවල් නොකර ඉන්නට, Tamanගේ ඉන්ද්‍රියන්ගේ හැඟීම් වලට වහල් වෙන්නට, ඇබ්බැහි ඒ විදිහෙන් පවත්වාගෙන යන අනිත් අයට Taman මේ මහා ධර්මය ඇසුරු කරන කෙනෙක් ඒ නිසයි මම මෙහෙම පැත්තකටලා ඉන්නේ කියලා කියන්න අන්න එහෙම වෙන වෙන නිකන් අවියක් හැටියට සහ පලිහක් හැටියට මේවා පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඒකම Tamanට වංචක ධර්ම හැටියට Tamanගේ මනස රවටන්න බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ නිසා තමයි අර වංචක ධර්මවලදී කියන්නේ උදාසීන බව. ඒ කියන්නේ අලසකම ප්‍රඥාවේ වේසයෙන් පෙනී හිටිනවා. තියෙන්නේ අලසකම. හැබැයි පෙනී හිටින්නේ ප්‍රඥාවේ වේසයෙන්. දැන් අලසයාට කිව්වොත් එහෙම පොඩ්ඩක් ගිහිල්ලා මේ වැඩේ කරන්න නෑ නෑ දැන් තව පොඩ්ඩකින් වහි මේ දවස්වල මේ වැහි බර කාලගුණේ ඒ නිසා ගිහිල්ලා ඉතින් ටිකකින් වහිනවා බැලුවාම. එතකොට දැන් ඒ මනුස්සයාට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අයටත් වඩා ඥානයක් තිබුණා වගේ පේන්නේ හරියටම කියලා තියෙනවා. හැබැයි ඒක ඔහු කියන්නේ ඥාණයෙන් නෙමෙයි අර අලසකමත් එක්කලා ඔහු එක එක ඒකට නිදහසට කාරණා හිතනවා. ඉතින් මේ බඳු තත්ත්වයක් දැන් මේකේ අපි තව ඉදිරියට කතා කරන්න ඕන ප්‍රඥාව වගේ පෙනී හිටින අකුසල ධර්ම ටිකක් තියෙනවා. ඒ තමයි ලෝභය, දෘෂ්ටිය, මෝහය ඊළඟට විතක්ක ਵਿਚාර මේ කියන ධර්ම පහ ලෝභ දෘෂ්ටි මෝහ සහ විතක්ක ਵਿਚාර කියන මේ ධර්ම පහ යම් කරුණක් සමග යෙදෙනවා නම් ඒක ගැඹුරු ප්‍රඥාවක් වගේ පෙනෙන්නට ගන්න. එතකොට තියෙන්නේ මෝහය, ලෝභය, ditthිය සහ විතක්ක ਵਿਚාර. එතකොට ඒ විතක්ක ਵਿਚාර වලින් තමයි අරමුණෙන් අරමුණට යන්නේ. මෙතන කියන්නේ වෙන පැත්තක් ඒ උදාසීන බව නෙමෙයි. යම් යම් අපරාධ කරන්න, වැරදි කරන්න සැලසුම් කරනකොට සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ විශාල ජන සංහාරයක් කරන්න ඊළඟට පරමාණු බෝම්බයක් අතහරින්නට දැන් මේකට නිකම් බෑ ඉතින් හොඳට ඔත්තු බලලා සැලසුම් කරලා මරාගෙන මැරෙන්න බෝම්බ කරුවෙක් සකසන්න කොච්චර සැලසුම් කරන්නවද එතකොට ඒ සැලසුම් බැලුවෙන් පස්සේ සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බෑ ඒතකොට ඒ සියලු සැලසුම් තුල තියෙන ප්‍රඥාව නෙමෙයි ලෝභය, දෘෂ්ටිය, මෝහය, ද ලෝභය කියලා කියන්නේ තෘෂ්ණා මූලික ගතිය. ලෝභය ක්‍රම තුනකට ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රියන් පිනවීම, ඒ සඳහා අවශ්‍ය දේවල් අලුතෙන් ලබා ගැනීම, ලබාගත්තු දේවල් පවත්වා ගැනීම කියන මේ ක්‍රම තුනෙන්ම ලෝභය ක්‍රියාත්මක. ඊළඟට දිට්ඨිය. දිට්ඨිය කියලා කියන්නේ සත්පුද්ගල ආත්ම වශයෙන් දකින ගතිය. ඊළඟට මෝහය. මේ සංස්කාර ධර්මයන්ගේ ආදීනවේ දුක්ඛය වසන ගතිය. මෝහය. ඊළඟට විතක්ක ਵਿਚාර දෙකෙන් තමයි මේ අරමුණෙන් ඊළඟ අරමුණට, ඒ අරමුණෙන් ඊළඟ අරමුණට නවතින්න නැතුව ගැඹුරට ගැඹුරට යන්න විතක්ක ਵਿਚාර දෙක උදව් කරනවා. ඉතින් මේ ටික ඔක්කොම එකතු වෙනන් පස්සේ හොඳ සැලැස්මක් හදන්න පුළුවන් සම් જાතියක්ම විනාශ කරන්න උනා. එතකොට බැලුවෙන් පස්සේ ප්‍රඥාව වගේ ක්‍රියාත්මක වෙලා තියෙන තනිකරම අකුසල මූලයක්. අන්න ඒ වගේ අලසකම වංචක ධර්මයක් හැටියට ප්‍රඥාවේ වේශයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට ඒ බඳු තැනත්තත් අර දන්නා එකක් අල්ලගෙන ඕවා අනිත්‍යයි. ඕවා ඉතින් ඇති තේරුමක් නැහැ. ඔය ළමයින්ට ඉගෙනුවත් වැඩක් නැහැ. මෙච්චර මහන්සි වෙලා මේ හම්බ කළත් වැඩක් නැහැ. මේවා ඉතින් ඔක්කොම අනිත්‍ය දේවල්නේ අනාත්මයිනේ මම කියලා කෙනෙකුත් නැහැනේ. එහෙම කියන්න පුළුවන්. ඒ තියෙන්නේ ධහම ගැන වැටහීමක් නෙමෙයි. ඒ නිසා අලසකම තීන මිද්දයට හා බැඳිච්ච උදාසීන බව ප්‍රඥාවෙන් කොහොමවත් අවදි වෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ සම්බන්ධව තව ගැටලුවක් තියෙද නන්දික මහත්මයා? නෑ සෝනසර් තේරුණා තේරුම් සද්දයි.